කතා කළ දේවල් සමහර විට ඔබට අපහසු වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන් තෝරගන්න. තෝර බේර ගන්න දුෂ්කර වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒවා ජීවිතයට සම්බන්ධ නිසා අද කතා කළ දේවල් විශේෂයෙන් තෝර බේර ගන්න බැරි වෙන්න හේතුව හිත විසින් ඒවා පිළි නොගෙන ඉන්න නිසා හිත ඒවා පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ ඒවා ජීවිතයට සම්බන්ධ නිසා. අපි ලේසියෙන් පිළිගන්න කැමති බාහිර ලෝකේ දේවල්. හඳේ ගුරුත්වාකර්ෂණය මෙච්චර ගොත් අපි පහසුවෙන් පිළිගන්නවා. ඒක අපට සම්බන්ධ නැහැ. නේද? ඒකෙන් හරි අපි මේ දැනුමෙන් හරියට ආඩම්බර වෙනවා. අයි අපිට බාහිර දැනුමක් නිසා. නමුත් සිතේ අකුසල විතර්ක ගැන කතා කරපුවාම ඒක පිළිගන්න ආසහිතෙන්නේ ජීවිතේට සම්බන්ධ නිසා. ඒ නිසා මේ තමයි මේ අමාරු මේ ශාද කතා කළ දේ ගොඩක් අමාරුයි. නමුත් ඊටාම වැදගත් දේවල් අපි කතා කළේ. ඔබට ගොඩක් ප්‍රයෝජනවත් දහම් මාර්ගයේ තුල ස්ථාවර වෙන්න ඌමනා දේවල්. ඊළඟට මේ අපි දැනට භාවනා පහක් හයක් විතර පුරුදු වෙනව නේද? භාවනා හයක් විතර පුරුදු වෙනවා. ඉතින් ඒ භාවනා හයක් විතර පුරුදු වෙන එක ඔබට හොඳයි. නමුත් ඊට වඩා භාවනා පුරුදු වෙන්න ඕන. දැනට මේ හයවත් පුරුදු වෙන්න අඩුම වශයෙන්. ඊට වඩා පුරුදු වෙන්න ඕන. ඉතින් ඔබ දිගටම මේ කටයුතු කරගෙන යාම සඳහා කැප වෙලා හිටියොත් අනාගතයේදී තව ගොඩක් භාවනා ඉගෙන ගන්න පුළුවන්. අඩුම වශයෙන් භාවනා 15ක් 20ක්වත්වත් ඉගෙනගෙන කරනවා නම් ලේසි. දැන් සොල්දාදුවෙක් එක ආයුධයක් අරගෙන යන යුද්ධෙට එයාටද ලේසි ආයුධ දෙකක් තුනක් හතරක් පහක් ආයුධ ගොඩක් තියෙන සොල්දාදෝ අද යුද්ධ දිනන්න පහසු වෙන්නේ. ඈ? කොයි කෙනාද පහසු වෙන්නේ? සතුරා ළඟ ගොඩක් ආයුධ තියෙනවා. අපි හිතන් ඉන්නේ අපිට ලේසියෙන් දිනන්න පුළුවන් යුද්ධයක් කියලා. ඒ නිසා අපි ගොඩක් පහසුකම් කියන්නේ ගොඩක් අපට තියෙන්න ඕන සුදුසුකම්. සුදුසුකම් ගොඩක් තියෙනවා. දැන් මේ එකතු කරන සුදුසුකම් මිසක යුද්ධ කරනවා නෙමෙයි. ඔබ යුද්ධ කරනවා නෙමෙයි. මේක යුද්ධ ගැන ඉගෙන ගන්නවා, සැලසුම් කරනවා. ඉගෙන ගන්නවා තාමත් ඔබ යුද්ධෙට. ඔබ තාම අකුසල විතරකයක් දැකලවත් නැතුව ඇති. බැට කනවනේ යුද්ධෙන් බැට කාලේ හතුරු හොයාගන්නේ නේද? බැට කනින් හින්දා තමයි අපි හිතන අපිට හතුරෙක් ඉන්නවා. නේද? ඔබට දුක තියෙනවා, පීඩාව තියෙනවා. එතකොට ඔබ පිළිගන්න ඕන අපිට සතුරු ඉන්නවා. අකුසල විතරක ඇති හොයන්න ඕනේ. හොයනකොට ඔබට තේරෙනවා මේ ඉන්නේ අකුසලෙද. මෙන්න කාම විතරකේ මෙන්න ව්‍යාපාද විතරකේ. නමුත් ඔක තෝර බේර ගන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි මේ කෑම ගැන ආසාව තැල්ල කොහොමද කන්නේ නැතු වෙන්නේ කියලා හිතෙන්න පුළුවන් නේ. දැක්කද අරුබුදනේ ප්‍රායෝගික යනකොට අපිට නොහිතන අරුබුද හට ගන්නවා. ඒකයි නුවණ පාවිච්චි කළ යුත්තේ. ඒකයි මධ්‍යස්ත වෙන්න ඕන. නැත්තම් අන්තිකට යනවා නේද? මේ ධර්මියත් එක හරියන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් අනුවන කෙනා. නේද? අපි මේ වත්කම් වල වටිනාකම අපි හිතන්න එපා කියලා හිතනෝනේ. නමුත් ධර්මයත් එක්ක කල්පනා කරනකොට ඊට වඩා දියුණු ක්‍රමයක් තියෙන නේද? ඊට වඩා ගොඩාක් දියුණු ක්‍රමයක් තියෙන. ලස්සනයි මේ ජීවිත ක්‍රමය. ඉතින් ඒ නිසා ඇත්තම ධර්මයේ හොඳින් පුරුදු කරන කෙනාට ආපසු හැරී Tamanගේ ජීවිතයේ දිස සතුට සිතෙන් බලන්න පුළුවන්. ලස්සන ගමනක් මම ඇවිත් තියෙනවා කියලා. ගොඩක් අය ධර්මයෙන් තොරව වාසය කරන කෙනා ලස්සන ගමනක්ද කියලා බලන්නේ ලෝකෙ දිහා බලලා. ලෝකෙ දිහා බලන බලලා බලන මං ආපු ගමන හොඳයිද කියලා. බලපුවාම හැමතැනම ඇන්නුම් බැනුම් නින්දා පාස අමනාපයෙන් තරහවීම ඒවා තමයි බහුලව ලෝකෙ තියෙන්නේ. ඒතර ගමන දුක් සහිතයි. ජීවිතේ දුක් සහිතයි කියලා පේනවා. නමුත් අපි ආධ්‍යාත්මික ජීවිතයක් හොඳින් ඇවිල්ලා තිබ්බනම් කාම විතරක තෝරගෙන අතහැරලා ව්‍යාපද විතරක තෝරගෙන අතහැරලා. ඒ වගේ මේ අකුසල විතරක අතහැරගෙන කුසල විතරක පුරුදු කරමින් සමාධිය ඇති කරගෙන පළවෙනි ධානය ඇති කරගෙන දෙවෙනි ධානය ඇති කරගෙන තුන්වෙනි ධානය ඇති කරගෙන හතරවෙනි ධානය ඇති කරගෙන පුළුවන් නම් ආකාසඤ්ඤායතන විඤ්ඤාචඤ්ඤායතන මේ වගේ සමාධිය ඇති කරගෙන සමාධි සම්පූර්ණ කරගෙන බොජ්ජංග උපදවගෙන ඒ බොජ්ජංග වඩමින් යන ගමනක් තියෙනවා ආපසු හැරි බලනකොට ජීවිතයේ දෙස බලන්න දෙයක් තියෙනවා ඒ බඳු ගමනක් ගිය කෙනෙකුට එබඳු ගමනක් නොගිය කෙනා ආපසු බලනවා ජීවිතේ දිහා වයසට ගිහිල්ලා. බලන්න වෙන්නේ මොනවද? කෝ මගේ යාළුවෝ. යාළුවෝ දුන්න තෑගි කෝ. කෝ මගේ ළමයි. ළමයින්ගේ ළමයි කෝ. මගේ ඉඩ කඩන් ටික කෝ. එවනේ බලන්න වෙන්නේ. ඇයි ආපු ගමන ඒවනේ? ඒ ගමන දුක් සහිතයි. ඒ ගමනේ අපි හිතුව දේ මුකුත් නැහැ. යාළුවෝ තරහ වෙලා ළමයි අපි දාලා ගිහිල්ලා දේපොළ නැති වෙලා කෙස් රැවුල් පැහිලා යා ගන්න බෑ වාරුනේ ආපසු හැරි බලද්දි දුක් සහිතයි. ආපසු හැරි බලනකොට යාට පේනවා නම් මම කාම විතරක අඳුනගත්තා, බැහැර කළා. කාම විතරකවල ආස්වාදේ ආදීනු මන් තේරුම් ගත්තා. නිස්සරණේ තේරුම් ගත්තා. එකල කාම විතරකෙන් දුක් විඳා දැන් මට නෑ. දැන් මම නෙක්කම විතරකේ සම්පූර්ණ කළා. බුදුරජාණන් වහන්සේ මීට වසර 2555කටත් කලින් කිව් දේ අද මම මා තුල දැක්කා. නික්කම් විතර්කේ බලවත් කළා. නුවණස පාදගත්තා. ප්‍රඥාව ඉපදුන ආරි සත්‍ය අවබෝධ කළා. අකුසල විතර්ක බැහැල කරා. කුසල විතර්ක මා තුල බලවත් වුණා. මා තුල නීවරණ බැහැර වුණා. ප්‍රීතිය ඇති වුණා. පස්සද්ධිය ඇති වුණා. සැපය ඇති වුණා. මම පළවෙනි ධානය ඇති කරගෙන මේ ඇති කරගත්තා. මම මේ මේ කාලේ පළවෙනි ධානය තුල වාසය කළා. මම මෙච්චර කාලයක් පළවෙනි ධානය පුරුදු කළා. මට දෙවෙනි ධානයට එන්න පුළුවන් වුණා. දෙවෙනි ධානය මෙච්චර කල් මං වැඩුවා. තුන්වෙනි ධානය වැඩුවා, හතරවෙනි ධානය වැඩුවා. මං ආකාසඤ්ඤායත සමාධියට එන්න පුළුවන් වුණා. මේ මේ විදිහට මං මේ සමාධිය තුළ වාසය කළා. මං මේ සමාධියෙන් මෙහෙම සමවැදලා හිටියා. මේ සමාධියෙන් මේ අනික් සමාධියට මං මාරු වුණා. මේ විදිහට තමන්ගේ ජීවිතේ පෙරලා ආපසු බලන්න කෙනෙකුට පුළුවන් නම් ඊළඟ මම මේ සමාධි සම්පූර්ණ කරගෙන බොජ්ජංග මට ඉපදුනා. මම විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වසග්ග පරිණාම විදිහට මම බොජ්ජංග හත පුරුදු කළා. ඒ විදිහට යම් කෙනෙක් ජීවිතයේ දෙස බලන්න මම පුළුවන් වුණොත් එයා කරපු දේවල් බලන්න පුළුවන් වුණොත් එතකොට එයාගේ ළමයි ලපටි නැති වෙන්න පුළුවන්. දේපල නැති වෙන්න පුළුවන්. රට පුරා නින්දා තියෙන්න පුළුවන්. ප්‍රශංසා නැති වෙන්න පුළුවන්. දේපල නැති වෙන්න පුළුවන්. කෙස් වැහැරිලා වෙන්න පුළුවන්. හැම නැති හැම වැහැරිලා වෙන්න පුළුවන්. දත් ටික කැඩිලා තියෙන්න පුළුවන්. නමුත් එයා ඒක දිහා නෙමෙයි බලන්නේ. ඒක දිහා දැක්කත් එයා හිතනවා අනිත්‍ය දේ අනිත්‍ය වෙලා ගිහිල්ලා ඇත්ත. එයාට පසුතැවෙන දෙයක් නැහැ. එයා ආපු ලස්සන ගමනක් එයාට පේනවා. එයා ඇතුලින් ලැබු විමුක්තිය එයාට පේනවා. ඉතින් අන්නේ බඳු ගමනක් අපිට තියෙනවා. ඕන. ඒ බඳු ආපසු හැරි බලන්න සුන්දර ගමනක් අපි යන්න ඕන. එහෙම නැත්නම් මේ ජීවිතේ වැඩක් නෑ. ඒ නිසා ඔගොල්ලෝ ලෙබඳු ගමනකට සූදානම්ෙන් කටයුතු කරන්න. ඒක පෞද්ගලික ගමනක්. ඒක කතා කර කර යන ගමක් නොකර පෞද්ගලික කියන්නේ. ඉතින් මේ වගේ ගමනකට මේ දැනුම ඕමනයි. එහෙම නැත්නම් ওই දැනුම ටිකක් කරලුයි. ওই දැනුම ටිකක් හිත රිදෙන දැනුමක්. නේද? ඒ දැනුම හිත රිදෙනව නේද? කන බතට ගරහලා කනවා කියලා හිතන්න පුළුවන් කෙනෙක් නෑ. කන බතට ගරහලා කෑමක් නෙමෙයි ඒක. ඒක ඇත්ත දැනගෙන කෑමක්. ඒතොර ඒකේ දුක් නැති වෙනවා. ඒකයි ආදීනව දැනගෙන පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒ නිසා මේ විදිහට මධ්‍යස්තව කල්පනා කරලා ඉගෙන ගන්න. ඉතින් ඒ විදිහට පුරුදු කරමින් තව භාවනානම් ගොඩක් ඉගෙන ගන්න ඕන ඉස්සරහට අපි ටික ටික කියලා දෙන්න බලන්නම් දැන් අවම වශයෙන් මේ භාවනාව ඔය දැන් කරන ටිකවත් පුරුදු වෙන්න ඕන එහෙම නැත්නම් අපිට අර වගේ ආපසු හැරි බලන්න සුන්දර ගමනක් ඉතිරි වෙන්නේ නැහැ අපි යන ගමනේ බලන්න මං සලකුණු තියෙන්න ඕර. ඒ මං සලකුණු තමයි මං ඔය කිව්වේ. එහෙම නැත්නම් ආපසු බලනකොට පේන්නේ ඉදිච්ච කෙස් ටිකයි, රැලි ගහිච්ච හැමයි, තරහ වෙලා ගිපු ඥාතීන්, ඇනුම් බැනුම් අබල දුබල වෙච්ච වත්කම් ටිකයි තමයි පේන්නේ. ඒක දුක් සහිතයි. ඉතින් ඒ නිසා අද ඉගෙනගත දේ අගේ තමයි මම මේ කිව්වේ. ඉතින් ඒ වගේ ගමනකට පදනමක් තමයි මෙතෙක් මම කතා කළේ. හොඳයි අපි සෙත් පතන සිල් දෙනාට. ආපසු හැරි බලනකොට ඊටාම අහිංසක නියතමානී පෞද්ගලික වූ ආධ්‍යාත්මික සතුටක් ලබන්න පුළුවන් ගමනකට සිල් දෙනාට වාසනාව උදා වේවා.